ඇත්තටම ඉතාම වටිනා සූත්‍ර දේශනාවක්. දේවදත්ත ස්වාමීන් වහන්සේ සංඝ බේදේ කරලා භික්ෂුන් වහන්සේලා කඩාගෙන ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙසමක් තමයි දේවදත්ත විපාක සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයේ කියන කරුණ දෙක තාම අපේ ජීවිතයට හරියම වටිනවා. සාදු භික්කවේ කාලේන කාලං අත්ත විපත්තින් පච්ච වෙක්කිතා හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තමන්ට වෙච්ච විපත් කාලේන කාලම් කියන්නේ විටින් විට නිතර නිතර නිතරම සිහි කරන්න කියනවා. දැන් මේ පින්නතුල බලලා ඒක හරි කතාවක් නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සියලු විපත් ඒවා අමතක කරන්න කියලා නේද? ඉතින් එහෙනම් මෙතන ඇයි මේ කියන්නේ වෙන විපත්ති සිහි කරන්න කියලා තමයි මෙතන බුදුහන්සේ දේශනා කරන්නේ. ඒක අපි පස්සේ තේරුම් ගනිමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සාදු භික්කවේ කාලේන කාලං පරවිපත්තින් පච්චවික්කිතා හෝති. මහණෙනි තමන්ට වගේම අනුන්ට වෙන විපතුත් නිතර නිතර සිහි කරන්න කියනවා. සාදු භික්කවේ කාලේන කාලං අත්ථ සම්පත්තින් පච්චවික්කිතා හෝති. ඒ වගේම තමන්ට වෙන තමන්ට වෙන ඒ සතුටුදායක දේවල් සම්පත් නිතර නිතර සිහි කරන්න කියනවා. ඊළඟට සාදු බික්ක මේ කාලේන කාලං පරසම්පත්තින් පත්‍යවෙක්කිතා හොති. අන් අයට වෙන සම්පත් අන් අයට තියෙන සම්පත් පිළිබඳව නිතර නිතර සිහි කරන්න කියනවා. දැන් පින්නතුල්ලාට මේක තේරෙනවද? දැන් මෙතන කියන්නේ පළවෙනි කාරණය මොකද්ද? තමන්ට වෙන විපත් සිහි කරන්න කියන. පින්නතුනි මෙතන විපත් කියලා කියන්නේ අපිට අලාභයක් වෙන එකවත් අපේ ගයක් කැඩෙන එකවත් ඒ වගේම අපේ තිබිච්ච දෙයක් නැති වෙන එකවත් සිහි කරන්න කියන එක නෙවෙයි. මෙතන සිහි කරන්න කියලා කියන්නේ තමන්ට කෙලෙස් නිසා ඇතිවෙන විපත්ති. දැන් බලන්න කෙලෙස් නිසා අපට කොච්චර විපත්ති සිද්ධ වෙනවද නේද? ප්‍රත්‍යක්ෂාව කියන්නේ නුවණින් බලන්න කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලස්සන කැමති කෙනෙක් නිතර නිතර කණ්ණාඩියෙන් බලනවා නේද? එයා නිතර නිතර කණ්ණාඩියෙන් බලනවා ලස්සන ලස්සන ඕන කෙනා. මොනි මොන හරි ගෑවිලාද? කිලුටක් තියනවද? මූණ හොදන්න ඕනද? ඉතින් සමහර අයගේ හෑන්ඩ් බෑග් එකේ පවා පොඩි කණ්ණාඩි කෑල්ලක් තියෙනවා. තමන් බස් එකේ යනකොට, කාර්යාලයට යනකොට නිතර නිතර ලස්සනට ආස කෙනා කණ්ණාඩියෙන් බලනවා. ඉතින් මේක කිලුටක් තිබුණොත් පිරිසුදු කරගන්නවා, හොඳට තිබුණොත් එයා සතුට වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍යක්ෂාක් නුවණින් හිත දිහාත් අපි බලන්න ඕන. හිත දිහාත් අපි නිතර නිතර බලන්න ඕනේ. මොනවද දිහාද මේ බලන්න කියන්නේ? කෙලෙස් දිහා. කෙලෙස් දිහා බැලුවොත් තමයි අපිට කෙලෙස් අයින් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ අත්ත් විපatti. අපේ සිත තුළ තියෙන කෙලෙස් දිහා නිතර නිතර අපි බලන්න ඕන. දෙවනෝ බලන්නේ පර. ඒ කියන්නේ පර කියන්නේ පිනතර වෙනත් අයගේ. වෙනත් අයගේ සිත් තුළ තියෙන කෙලෙස් දිහාත් අපි නිතර නිතර බලන්න ඕන. ඊළඟට තුන්වෙනව Tamanට තියෙන සම්පත්‍ති දිහාත් අපි නිතර නිතර බලන්නට ඕන තත්වයක් නොවනින්. ඊළඟට විනායකීය සම්පත්‍ති. ද වෙන කෙනෙකුට කාර් එකක් තියෙනවා අපි ඒක දිහා බලනවා නෙවෙයි මේ. වෙන සම්පත්‍ති කියලා කියන්නේ ඒක අපි මේ සූත්‍රයේ විස්තර කරනකොට පිනතුලාට තේරුම් ගන්න පුළුවන් විනායකී සම්පත්‍තිත් අපි බලන්නට ඕන. එතකොට පින්නතුනේ දැන් පින්නතුලට තේරෙනවා කන්නාඩියම් රූපේ බලන කෙනා තමන්ගේ ලස්සනට කැමති කෙනා නිතර නිතර බලනවා වගේ අපිත් සිත දිහැ නිතර නිතර මේ කෙලෙස් වල ස්වභාවයේ ආදීනවය අපි නිතර නිතර බලන්නට ඕන. පින්නතුනේ මේ සසරෙහි ස්වභාවය තමයි අපි මේ අනවරාග්‍ර සංසාර ගමනේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ මොනව නිසාද? කෙලෙස් නිසා. දැන් බලන්න අපිට මේ විදිහට ඉපදී ඉපදී මෙරි මෙරි යන්න ප්‍රධානම හේතුව තමයි මේ ආසාව. ඒ ආසාව කියන්නේ කෙලෙසයක්, ලෝභය. ඉතින් මේ ආසාව දිහා අපි නිතර නිතර විමසිල්ලෙන් බලන්න ඕනේ මේකේ ආදීනව. පින්නතොනේ මේකේ ආදීනව ගත්තාම ආසාව අපට පේන්නේ හොඳ දෙයක් වගේ තමයි. නමුත් මේකේ ආදීනව හැටියට බැලුවොත් අපි මේ ගෝර කටුක සංසාර සාගරේ කෙලවරක් නැතුව මේ ගමන ඇවිදින්නේ පින්නතන මේ ආසාව නිසා අන්න ආදීනව සිහි කරනවා. දැන් මේ ජීවිතේ නම් මිනිස්සු මනුස්සයෝ. නමුත් පින්නතුනේ අපි හැම කෙනෙක්ම එක්තිස් තලයේම ඉඳලා තියෙන සුද්ධාවාසය නැතුව. සුද්ධාවාසයට ගියොත් නම් ආයේ නැහැ නේ. එතකොට බලන්න අවීචි මහා නරකයේ ඉඳලා තියෙනවා තිරිසංග පායවල ඉඳලා තියෙනවා പ്രേත ලෝකවල ඉඳලා තියෙනවා ඒ වගේ ආදීනෝ බලන්න මේ අවුරුදු 100ක් 200ක් නෙවෙයි කල්ප ගණන් අපි ඒ වාගේ ඉඳලා තියෙනවා එහෙමනම් මේ තමන්ට මේ කෙලෙස් නිසා විච්ච විපත්තිය අපි නිතර නිතර නිතර සිහි කරන්න ඕන අර මූණ බලන කෙනා නිතර නිතර කණ්ණාඩියෙන් මූණ බලනවා වගේ හිත දිහා නිතර නිතර අපි බලන්න ඕන. නිතර නිතර බලනකොට අපේ සිත් තුළ තියෙන ඔය ලෝභ, ද්වේෂ, මෝහ, මාන්න, උඩඟුකම් ඔක්කොම අපට පේන්න ගන්නවා. ඉතින් අපි සිත දිහා බැලුවේ නැත්නම් කීයටවත් අපට මේවා පේනවද? කීයටවත් පේන්නේ නැහැ. ඒ නිසා අපි නිතර නිතර සිත දිහා බලන්න ඕන. දැන් බලන්න පින්නතුනේ දැන් බොහෝ දෙනෙක් සත්ව ඝාතනය කරන සතුන් මරනවා. දැන් බලන්න මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා අපට පේනඳව. එයය අංග විකලයි, අබ්බඝාතිකයි නේද? නොඑක් විදි අඩුපාඩු පුදුම ලෙඩ රෝග ඇයි එහෙම උනේ? කෙලෙස් නිසා. යා යම් කිසි දෙයකට කැමැත්තක් කැමැත්තෙන් ආශාවෙන් සත්ව ඝාතනය කළා අඩුපාඩු ඇති ජීවිතයක් ලැබුණා. දැන් බලන්න මේ ජීවිතේ කොච්චර මිනිස්සු ඉන්නවද? එදා වේල කණ්ඩ දෙයක් නැහැ. හිතට සෙවණක් නැහැ, හිතට නිවණක් නැති. අන්ත අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද? ඇඳට වස්ත්‍රයක්වත් නැහැ ඉතින්. ඇයි මෙහෙම වුනේ? කෙලෙස් නිසා. සංසාරේ ලෝභය කියන කෙලෙසේ මුල් කරගෙන හොරකම් කළා. පින්නතුනි මේ ජීවිතේ අන්ත අසරණ වුණා. දැන් බලන්න මේ ජීවිතයේ මනුස්ස ගැහැණු කියන මේ දෙපාර්ශ්වයටවත් කොහෙටවත් නැති ගැහැණුත් නොවන පිරිමිත් නොවන නපුංසකයි ඉන්නවා. ඇයි එහෙම උනේ? සංසාරයේ කෙලෙස් නිසා කාමී වර්ධව හැසිරුණා. අන්න බලන්න වෙලා තියෙන විපත්තිය. ඊළඟට බලන්න මේ අපේ සමාජයේම අපි අතරම කොච්චර ඉන්නවද කතා කරන්න බැරි මිනිස්සු. ඇයි එහෙම උනේ? කෙලෙස් නිසා බොරු කිව්වා. අන්න බලන්න විච්ච විපාකය. අන්න ආදීනෝ මෙනෙහි කරනවා කියන්නේ නෝකට. ඊළඟට බලන්න කොච්චර මිනිස්සු ඉන්නවද උම්මත්තක පිස්සු හැදිච්ච මිනිස්සු. අපි අය ගරහනව නෙවෙයි. අපි එතනින් පාඩමක් ඉගෙන ගන්නයි මේ ටික කියන්නේ. දැන් බලන්න මේ අය මත්තතුර බිව්වා. නොයෙක් දුරාචාරවල යෙදුනා. උමුතු වෙලාම ඉපදුනා. එහෙම උනේ මොකක් නිසාද? කෙලෙස් නිසා. ඉතින් එහෙමනම් පින්නතුනේ නිතර නිතර අපි මේ සිත දිහා බලන්න ඕන. දැන් බලන්න අපිට තරහා ගියාම කොච්චර අපරාධ සිද්ධ වෙනවද නේද? හ්ම්. දත් මිටි කනවා, වටපිට බලනවා, දඬුමුගුරු වලින් පහර දෙනවා, අනුන් නසාසිය ජීවිතෙත් නැති කරගන්නවා. ඉතින් මො ඇයි මේව මෙහෙම වෙන්නේ? කෙලෙස් නිසා. ඒ නිසා පින්නතුනි අපි නිතරම අපේ සිත දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. සිත දිහා බලන්න පුරුදු වුණොත් අපට ඒ කෙලෙස් පාලනය කරගන්න බැරිද? පුළුවන්. දැන් බලන්න පින්නතුනි මේ කෙලෙස් නිසා හොඳට ඉන්න අය සල්ලි මුදල් තියෙන හොඳ පවුල් වල අය යාන වාහන තියන අය මිල මුදල් තියන අය යමක් කමක් තියන අය මේ කෙලෙස් නිසා අන්ත අසරණ වෙන්නේ නැද්ද? දැන් බලන්න මහා සල්ලි තියන අය මු ජීවිතාන්තයේ දක්වාම හිරගෙදරට ඉඳ වෙලා තියෙනවා. ඇයි එහෙම වුනේ? කෙලෙස් නිසා. දවසක් හිරගෙදර බණකට ගිය වෙලාවේ මම ඒ අයගෙන් ඇහුවා විශාල පිරිසක් සමහර අය දැක්කහම හිතා ගන්නවත් බැහැ මෙයා මොන දාමරිකයක්ද කියලා. හරි අහිංසක මූණවත්. ඉතින් මං ඇහුවා ඇයි අද මෙතනට එන්න සිද්ධ වුණේ ඔයගොල්ලන්ට කියලා. කීප දෙනෙක් අත උස්සලා කිව්වා හාමුදුරනේ තව චුට්ටක් ඉවසුවා නම් මෙතෙන්ට එන්නේ අර බලන්න පින්නතුනේ කෙලෙස් නිසා මුළු ජීවිතේම විනාශ වෙනවා. එහෙමනම් මේ කෙලෙස් ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සාදු කිවි හොඳයි හොඳයි. මහණෙනි කාලේන කාලං නිතර නිතර අත්ත විපත්ති කෙලෙස් නිසා විච්ච විපත්‍ය සිහි කරන්න කිව්වා. ඉතින් එහෙමනම් පින්නතුනි අපේ පින්නතුල මේක හොඳට හිතට අරගෙන නිතර නිතර අර මූණ බලනවා වගේ ලස්සනට කැමති කෙනෙක් නිතර නිතර කණ්ණාඩියෙන් මූණ බලනවා වගේ තමන්ගේ හිත දිහා බලන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණය. ඊළඟට පින්නතුනේ දෙවෙනි කාරණය මොකද්ද? සාදු භික්කවේ කාලයන කාලං පරවිපත්තින් පත්‍ය වෙක්කිතා හෝති. අන්න වෙනත් අයට විච්ච දේවල් මේ කෙලෙස් නිසා ඒකත් අපට පාඩමක් නේ. වෙන අය පිළිබඳවත් සිහි කිරීම අපට ලොකු පාඩමක්. එහෙනම් වෙන අයට මේ කෙලෙස් නිසා විච්ච විපත්තියෙන් අපි නිතර නිතර සිහි කරන්නට ඕන. දැන් බලන්න ලෝසක තිස්ස කියන හාමුදුරු අහලා තියෙනව නේද? ලෝසක තිස්ස කියන ස්වාමීන් වහන්සේ පින්නපාත වැඩිහම එකම ගෙදරකින්වත් දානෙ දෙන්නේ නැහැ. සල්ලි තියෙන ධනවත් ගෙදරකට පින්නපාත ගියත් හැමදාම හිස් ඇතුවේ. හිස් පාත්‍රය ඇතු වෙන්නේ. සරියොත් මහරහතන් වහන්සේ මේක බලා ඉන්න බැරුව උන්වහන්සේ පින්නපාත ගිහිල්ලා කවනවා මේ ස්වාමීන් වහන්සේට. අතර දුන්නොත් ඒ දානෙ නැති වෙලා යනවා. ඇයි එහෙම වුනේ? කෙලෙස් නිසා හිතන් නැතුව රහතන් වහන්සේ නමකට ඉතිස්සල ජීවිතයක රහතන් වහන්සේ නමකට දීපු දාන ටික ඒ දායකයා ඒ ස්වාමීන් වහන්සේට පැහැදුනා කියලා හිතන ඒ තරහට ඊර්ෂ්‍යාවට ඒ දාන ටික රහතන් වහන්සේට ගින් දෙන්නේ නැතුව ගිනි ගොඩකට දැම්මා. අන්න විපාකේ නිවන් දකින්නකම්ම ඒ කෙලෙසේ විපාකයා වන්න බලන්න. අපි මේවා හිතන්න ඕනේ. හිතන්නේ නැතුව අපි නොයේක් විදිහ අකුසල කර්ම කරනවා වැඩි හිතන්නේ නමුත් පින්නතට හිතලා බැලුවොත් මේ චූටි චූටි අකුසල කර්ම වල විපාක විඳින්න වෙන්නේ ඊට වඩා සිය දහස් ගුණයකින් වැඩි වෙලා. ඒ නිසා අපි විනාය ගැන හිතලා විනායගේ සිත් තුළ පහළ වෙන කෙලෙස් ගැන හිතන අපි හැදෙන්න මහන්සි ගන්න ඕන. දැන් බලන්න අජාසත් රජුරු සෝවාන් වෙන්න හේතු සම්පatti පිට රජ කෙනෙක් නේද? එතුමා බලන්න කෙලේශයක් නිසා සෝවාන් වෙච්ච බිම්බිසාර තමන්ගේ තාත්තා මැරුවා. පොඩි කෙලේශයක් නිසානේ මේ ලැබෙන්න තිබිච්ච රජකම ගැන ලෝභ හිතලා තාත්තා මැරුවා. දැන් බලන්න පින්නතුනේ අජාසත් රජුරෝ කියන්නේ පුංචි කෙනෙක්ද? ප්‍රථම සංගායනාවේ ප්‍රධාන දායකයා. පසු කාලයේ ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා එයා හොඳ පැත්තට ආවා. පුදුම සද්ධාාවක් තිබිච්ච රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පැය පහක් බණ කිව්වොත් අදාසත් රජුරු පැය පහම අත් දෙක නළලේ තියාගෙන බණහන්නේ. ඊතරම් ශ්‍රද්ධාවක් තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තාත්තා මරකු මේ පීත්‍රඝාතක රජතුමාට තානාන්තරයකුත් දුන්නා. මගේ ගිහි ශ්‍රාවකයන් අතුරෙන් පොහොදුන් ශ්‍රාවකයන් අතුරෙන් සද්ධාව වැඩිම කෙනා වදාසත්ත. ඉතින් පළවෙනි සංගායනාවට දායකත්වයේ දරුවා. නමුත් දැන් මේ බණ කියන වෙලාවෙත් අජාසත් රජුර කොහෙද ඉන්නේ? ලෝක මුනිරේ දුක් විඳිනවා. අර බලන්න කෙලෙසයක් නිසානේ කල්ප කීයක් ඕකේ පැතවන්නද? ප්‍රථම සංගායනාවට දායකත්වයේ දීපු රජුරවන්ට කෙලෙස් නිසා විච්ච වැඩි. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ වුණත් එහෙම නේද? දේවදත්ත ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ හොඳට සිල්ගුණ පිරපු කෙනෙක්. අභිඥා තිබුණා. උඩින් යන්න පුළුවන්කම තිබුණා. ලෞකික ධ්‍යාන තිබුණා. අනේ කෙලෙසයක් ආවා. මොකද්ද කෙලෙසේ? එයාට ඕන වුණා මුදුන වෙන්න. එයා හිතුවා බුදුරජාණන් වහන්සේ විනාශ කරලා එයා බුදු වෙනවා. අන්න කෙලස් ආපුවම වෙනදී. අන්තිමට පින්නතුනේ ඇගේ ලේසලෝලා ආනන්තරිය පාප කර්මයක් කළා, ගල් පෙල්ලලා සංඝයා ભેද බින්න කළා, සංඝ ભેදේ කළා. දැන් මේ සූත්‍රය දේශනා කරේ ඒ වෙලාවේ. ආනන්තරීය පාප කර්ම දෙකක්ම සිද්ධ කරගත්තා. බලන්න මේ කෙලෙස් නිසා වෙන දේ. අනේ පින්නතුනි මේ වෙලාවේ දේවදත්ත ස්වාමීන් වහන්සේ නිරසතෙක් වෙලා කොහෙද ඉන්නේ? අවීචි මහා නරකයේ දුක් විඳිනවා, පැසවනවා. ඇයි එහෙම වුනේ? මේ කෙලෙස් නිසා. අන්න බලන්න දැන් අපි වෙන වෙන අයගේ සිත් තුළ පහළ වෙන කෙලෙස් නිසා වෙන ඒ ආදීනවයත් අපි නිතරම සිහි කරන්න ඕන. මේක හරිය වටිනවා. අපේ සිතේ තියෙන කෙලෙස් පාලනය කරගන්න මේක ගොඩක් උපකාරයි. දැන් බලන්න කෝකාලික කියන ස්වාමීන් වහන්සේ මේ කෝකාලික ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය සැරියොත් මොගලන් දෙනම හරීම ලාමකයි කිව්වා. ලාමක ආසාවන් තියන අය කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා කෝ කාලික එහෙම කියන්න එපා. ඇයි මෙහෙම කියන්න හේතුව? මේ කෝ කාලික ස්වාමීන් වහන්සේට ආරංචි වුණා දවසක් සැරියොත් මොගලන් දෙනම උන්වහන්සේගේ ආවාසයට වඩිනවා කියලා. ඉතින් මේ කෝකාලික හාමුදුර මොකද කරේ? ඒ තමන්ගේ ගමේ ඉන්න දායක ඔක්කොටම කොන්න හොඳ අවස්ථාවක්. සරියොත් මොකලන් දෙනවා දින ඕගොල්ලන්ට පුළුවන් පුළුවන් විදිහට පිරිකර පූජා කරන්න මේ වගේ අවස්ථාවක් ආයේ ලැබෙන්නේ නැහැ කිව්වා. ගමේ මිනිසුත් එකතු වුණා සරියොත් මොකලන් දෙනම ගැන අහලා තිබුණා. ඉතින් සරියොත් මොකලන් දෙනම ඇතුළ මේ මහා සංඝරත්නයේ මහා පරිස්කාර ඒවම පූජා කරා. මේ ආවාසයට වැඩියට පස්සේ කෝකාලික ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාවය තිබුණේ දැන් මේ රහතන් වහන්සේලානේ සරියොත් මොගලන් දෙනම. එතකොට මේ පරිස්කාර ටික දාලයයි කියලා හිතුවා. ඒක මට තමයි අයිති වෙන්නේ කියලා හිතුවා. මේ සරියොත් මොගලන් දෙනම මොකද කරේ? අර දහස් ගාණක් සංඝයා ආපු වෙලාවේ කිව්වා. ආ දැන් මේ ගොඩක් පරිස්කාර හම්බෙලා තියෙනවනේ. ඕන කෙනෙක් ඉන්නවා නම් මේ පරිස්කාර ගන්න කිව්වා. අනේ පින්නතනේ අර ආපු ස්වාමීන් වහන්සේලා තමන්ගේ අවශ්‍යතාවය අනුව පිළිකරට කිටින් ඒ ගන්නකොට තින් ගොඩක්නේ. පිළිකර එකක්වත් ඉතුරු වෙන්නේ අන්න කෝකාලික ස්වාමීන් වහන්සේට තරහ ගියා. මේ රහතන් වහන්සේලා කිව්වට මේගොල්ලන්ට ලොකු ආශාවක් තියෙන කියලා පදයක් ඇදුවා. අදලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේක මතක් කළා. මේ සැරියොත් මොගලන් දෙනම් හරියම ලාමක ආශාවන් තියන අය. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම කියන්න එපා කියලා තුන් වතාවක්ම කිව්වා. පිළිගත්තේ නැහැ. කෝකාලික ස්වාමීන් වහන්සේ කියන ඔබ වහන්සේ ගැන නම් මට විශ්වාසයි. හැබැයි සරියොත් මොගලන් දෙනම ගැන මම එහෙම විශ්වාස කරන්නේ නැහැ කියලා. පින්නතුනි, මේ පාප කර්මය නිසාම මේ ස්වාමීන් වහන්සේගේ බිබිලියාව. ඒ බිබිලි ගෙඩි බවට පත් වුණා දැන් විසප්පු වගේ. කෙහෙල් කොලේක තමයි දැන් මේ ස්වාමීන් වහන්සේ දාලා ඉන්නේ. බලන්න මේ කෙලෙස් වල හැටි. දැන් බුදුරජාණන් වහන්සේ කියලාත් මේක පිළිගත්තේ නැහැ. මේ මාන්නේ හැටි. මේක මෙයා අතහරින්න කැමති වුණේ අන්තිමට මොකද වුනේ පින්නතොනේ? මේ කෝකාලිකගේ ගුරුවරයා ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඉතින් බ්‍රහ්ම ලෝකේ ඉපදලා ඉන්නකොට දැක්ක මේ කෝකාලිටකට වෙලා තියෙන විපත්තිය. උන්වහන්සේ අනාගාමී වෙලා සුද්ධාවාස බබතලයට ගිය මහරහතන් වහන්සේ නමක්. අනාගාමී උත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ මොකද කරේ? අනුකම්පාවෙන් කෝකාලික ඉදිරියේ පෙනී සිටියා. පෙනී ඉඳලා කිව්වා ඔබ ලොකු වරදක් කරගෙන තියෙන්නේ සැරියොත් මොගලන් දෙනම ලාමකයි කියලා හිතන්නවත් එපා උන්වහන්සේලා මහා කීනාශ්‍රවයන් වහන්සේලා. මේ වෙලාවේ දැන් කෝ කාලේ කහනවා තමන් වහන්සේ කවුද? කිව්ව මම තමයි කුදු බ්‍රහ්ම. කුදු පත්‍යේක පත්‍යේක බ්‍රහ්ම කියලා කිව්වා. මේ දැන් කෝ කාලේ අහලා තිබුණ තමන්ගේ ගුරුවරයා අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකෙට ගියා කියලා. ඒ වෙලාවේ මේ කෝකාලික කියනවා ඉතින් බ්‍රහ්ම ලෝකයට ගියා නම් ඇයි මෙහි ආවේ? අනාගාමී අය එන්නේ නැහැ කියනවනේ කාම ලෝකෙට. නගාමි අනාගාමි. කාම ලෝකෙට එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේමයි දේශනා කරලා තියෙන්නේ. තමුන් වහන්සේ තමයි දැන් වරදක් කරලා තියෙන්නේ. මේ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා නැවත මේ මනුල් කාම ලෝකයට ආපු එක වරදක්. ඇත්තටම උන්වහන්සේ ආවේ අනුකම්පාවෙන්. අනාගාමී ආර්යයන් වහන්සේ නමක් ප්‍රතිසන්දි වශයෙන් නැවත කාම ලෝකෙට එන්නේ නමුත් කාම ලෝකයට යම්කිසි අවස්ථාවක මේ වගේ අවස්ථාවල එන්න පුළුවන්. අනේ පින්නතනේ බලන්න මේ කෙලෙස් වල හැටි තමන්ගේ ගුරුවරයා කීපෙකවත් පිළිගත්තේ නැහැ. ඒ වෙලාවේ බ්‍රහ්ම රාජයා අනේ මේ පෞකාරයා කෙටීරියක් සහිතව මේ කට දිවක් ඇතුළු ඇවිල්ලා තියෙනවා. ඒ නිසාම විනාශ වෙන හැටි අන්තිමට කෝකාලික ස්වාමීන් වහන්සේ අපාගත වුණා. බලන්න පින්නතුනේ දැන් මෙතන කී දෙනෙක් කිව්වද ධර්මයේ මුණ ගැහුණා නේද ලෞතර බුදුරජාණන් වහන්සේ අවවාද කළා තමන්ගේ මහාන කරපු ගුරුවරයා අවවාද කළා මහා බ්‍රහ්මෙක් වෙලා ඇවිල්ලා ඒත් පිළිගත්තේ නෑ මොකද්ද මේකට හේතුව තමන්ගේ හිතේ තියෙන කෙලෙස් එතකොට බලන්න කෙලෙස් කියනවා කොච්චර භයානකද නේද? එහෙමනම් පින්නතුනේ පින්වත් හැම කෙනෙක්ම හොඳට තේරුම් ගන්නට ඕන මේ කෙලෙස් වලට නම් අපි අහුවෙන්න හොඳ නෑ. එතකොට අනුන්ගේ සිත්වල තියෙන කෙලෙස් දිහා අපි බලන්න ඕනේ අනේ මේ කෙලෙස් නිසා. දැන් බලන්න කෝකාලික ස්වාමීන් වහන්සේට විච්ච දේ. ඔවගේ පින්නතුනි කියනවා නම් ඕන තරම් දේවල් අපිට තින්දන් බලන්න සුණක්කත්ත කියන සුණක්කත්ත කියන කෙනා විශාලා මහනුවර හිටපු කෙනෙක්. මෙයා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කී කියා ගියපු කෙනෙක්. බුදුගුණ කී කියා ගිහින් අන්තිමට මහාන වුණා. මහාන වෙලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධපත්තානත් මෙයා කළා සුණක්කත්ත. ඉතින් මෙයා භාවනාත් කළා. භාවනා කරලා දිව්‍ය ශබ්ද අහන්න පුළුවන් තත්ත්වයටපත් වුණා. දිබ්බ සෝත. දැන් මේ භාවනාව කරගෙන ඉන්න ගමන් සුණක්කත්තට ස්වාමීන් වහන්සේට හිතුණා මට දිව්‍ය රූප බලන්නත් ඕන. දිව්‍ය රූප බලන්න ඕන කියලා භාගතුන් වහන්සේට මතක් කළා. භාගතුන් වහන්සේ මට දිව්‍ය රූප බලන්න දිබ්බ චක්කෝ ඥාන උපදවා ගන්න කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බැලුවා මෙයාට ඒක කරගන්න තරම් තාම මොහුකුරාගිය නෝනක් නැහැ. ඒ නිසා ඒක දැම්ම ඔයාට බෑ. මම සුදුසු වෙලාවේ කියන්නම් කිව්වා. මේකට කෙලෙසිය හටගත්තා. හිතේ බුදුරජාණන් වහන්සේ කෙරේ අකමැත්තක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මට මේක කියලා දෙන්නේ නැහැ. එයාගේ හිතවත් අයට විතරයි මේක කියලා දෙන්නේ. බලන්න ඉතින් කෙලස් වල හැටි මේ බුදුගුණ කියපු කෙනා. කෙලෙස් එකපාරම ඉස්මතු වුණා. දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක ඊතර හිත හොඳ නැහැ. දවසක් ඉතින් තථාගතයන් වහන්සේ පිණ්ඩපාත කරනකොට මම පිටිපස්සෙන් පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට පින්නතුනි කෝරක් චක්ක කියලා මේ තාපසී තාපසයෙක් කියලා කියන්නේ ගෝත්‍රයක් ආරක්ෂා කරන කෙනෙක් සුනකෝතයක්. ඒ කියන්නේ බල්ලෙක් වගේ තමයි ප්‍රතිපත්ති පුරන්නේ. දැන් බල්ලෝ බල්ලගේ ජීවිකාව විදිහට මිනිස්සෙක් හැටියට ප්‍රතිපත්ති පුරන. ඒක ප්‍රතිපත්තියක් කියලා හිතාගෙන. යමක් දුන්නොත් අතර දුන්නොත් ඒක ගන්න බිමට දැම්මොත් තමයි කන්නේ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් යන සුණක්කත් ස්වාමීන් වහන්සේට අනේ කොච්චර අමාරු ප්‍රතිපත්තියක්ද මේ පුරන්නේ. මේ රහතන් වහන්සේ නමක් කියලා හිතුවා. හිතනකොටම බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. ඇහුවා සුණක්කත් හිතුවා නේද අර ගෝවතේ ආරක්ෂා කරන කෙනා රහතන් වහන්සේ නමක් කියලා. ඒ වෙලාවේ සුණක්කත් අහනවා ඇයි භාගතුන් වහන්සේ වහන්සේට මේ රහත් භාවයේ පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති වුණාද? බලන්න මේ ਸਰවඥන් වහන්සේගෙන් අහන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ මට නම් එහෙම ඊර්ෂ්‍යා සිතක් ඇති වුණේ නැහැ. හැබැයි ඔයා තව දින හතකින් මිය යනවා. මේ ගෝරච්චක්ක කියන පුජ්‍යලයා මිය යනවා. එයා ඉතින් මිය යන්නේ අජීර්ණ රෝගයක් හැදිලා ඊළඟට කාලකන්ණී කියන പ്രേත ලෝකේ තමයි ආ උපදින්නේ කියලා. ඒක නවත්තන්න මටවත් බෑ කිව්වා. ඒ වෙලාවේ මේ සුණක්කත් හිමීට පිණ්ඩපාත යන එක මගහැරලා අර ගෝරච්චක්ති ළඟට ගිහිල්ලා කිව්වා ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේ කියන ඔබ වහන්සේට ඔබතුමා දින හතකින් කලෝලිය කරනවා කියලා. හැබැයි මැරෙන්නේ අජීර්ණයක් හැදිලා කියලා කියනවා. ඒ නිසා ඔබ වහන්සේ දැන් කන්න නැතු ඉන්න. කෑවොත් නේ අජීර්ණේ හැදෙන්නේ. දැන් බලන්න මේ ළඟ ඉන්න ළඟ ඉඳලා මේ කෙලෙස් ඇවිස්සුනහම කරන දේවල්. මේ තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට විරුද්ධව මේ කරන්නේ. ඒ වෙලාව මේ මිනිස්සයත් කල්පනා කරා මේ තාපසයා ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේ ලේසි පහේ උත්තමයක් නෙවෙයි. ඒ නිසා මං කන්න නැතුව ඉන්න ඕනේ. දවසක් දෙකක් කන්න නැතුව හිටියා. තුන්වෙනි දවසේ ඉන්න බෑ බඩගිනි. කෑම ගෙනාවා මෙයාට ආසාව වැඩි වුණා කාගෙන කාගෙන ගියා. වැඩියෙන් කෑම ගත්ත නිසා ආජීර්ණයක් ආවා. ඒකෙන්ම මෙයා මැරුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා අහවල් සසාන භූමියට ගිහින් දානවා. ඔයාට ඕනනම් ගිහිල්ලා මේ මිනිහට තට්ටු කරපුවාම මිනිහ කියයි කිව්වා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. දැන් සුණක්කත්තට ආරංචි වුණා දැන් මෙයා මැරුණයි කියලා. සුණක්කත්තට ආරංචි වෙලා මෙයා අර සොහනට ගියා බලනකොට ඇත්තටම මේ මුත ශරීරයේ තියෙන සොහනේ. මිනිහට තට්ටුවක් දාලා ඇහුවා දැන් කොහෙද ඉපදිලා ඉන්නේ? බුද්ධ අධිෂ්ඨානේ මිනිහ කතා කරලා කිව්වා කාලකන්‍ය කියන විවේ තමයි ඉපදිලා එතකොට බලන්න පින්නතුන් දැන් මෙච්චර කියලා දැන් මෙයා ඒත් බුදුරජාණන් වහන්සේ කිරි පැහැදුන්නේ නැහැ. දැන් එහෙම මිනිස්සු නැද්ද? පුංචි දෙයකට අමනාප වෙනවා. අමනාප වුණාට පස්සේ ඒ අමනාප වෙච්ච කෙනා කොච්චර සීලවන්තෙක් වුණා. කොච්චර ගුණවන්තයෙක් වුණත් අර තරහාමලි මතකයට ගන්නේ. අර තරහාම මතකයට අරගෙන ඒ තුලම ජීවත් වෙනවා. ඒ වගේ එකක් තමයි සුණක් අත්තට උනේ. මේ තුන් ලෝකයට පිහිටවන්ට ලෝ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ පිළිබඳව යාට සිත පහදවා ගන්න බැරි වුණා. ඒ අන්තිමට මොකද මෙයා කලේ සිවුරු ඇරලා ගියා. සිවුරු ඇරලා ගිහිල්ලා දැන් මිනිස්සු අහනවා ඇයි සිවුරු ඇරියේ කියලා. මෙයා කියන ශ්‍රමණ බවජ්ජෞතමයන් වහන්සේට ඇති ධ්‍යාන අභිඥාවක් නැහැ. තර්ක කළ බණ නම් කියන්න පුළුවන් ඒව අහපුවාම ඉතින් මිනිස්සු දුක නම් නැති කරගන්නවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ මොඩයා මට නිඳා කරනවා කියලා මගේ ಗುಣ තමයි කියන්නේ. එතකොට බලන්න පින්නතුනේ මේ සුණක්කත්තගේ කතාවෙමුත් අපට පැහැදිලි වෙනවා බලන්න ළඟ ඉඳලා බුදු ගුණ කියලා මහාන වෙලා ඊළඟට ධ්‍යාන උපදවලා ඊට පස්සෙත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අර තාපසයාගේ සියලු විස්තර කියලාවත් පැහැදුන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? තමන්ගේ හිතේ ඇතිවිච්ච කෙලෙස් මේ වගේ කෙලෙස් අපේ සිත් තුලත් ඇති වෙනවා. අපි ගොඩාක් ගුණවතුන්ට ගරහා කරනවා තමන්ගේ හිතේ යාකරී ඇතිවිච්ච කෙලෙස් නිසා. ඒ නිසා අපි වෙන අයගේ සිත් වල පහළ වෙන ඒ කෙලෙසයන් දිහාත් හොඳට විමසිල්ලෙන් බලන්න ඕන. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරන තුන්වෙනි කාරණය මොකද්ද? සාදු භික්කවේ කාලේන කාලං අත්ත සම්පත්තින් පච්ච දෙකනතා හොත. ඒ කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා Tamanට නිතර නිතර මෙනෙහි කරන්න කියන ලැබූ සම්පත් මොනවද ලැබූ සම්පත් හොඳ කාර් එකක්ද ගෙයක්ද නැත්නම් මිල මුදල්ද ඕවද නෑ මෙතන සිහි කරන්න කිව්වේ අපි ලබලා තියෙන සම්පත්තිය පින්නතුළු සුළුපටු නෑ අර අලියාගේ ශරීරයේ ප්‍රමාණය අලියා දන්නේ නැහැ කියනෝ නේද? අලියා දන්නේ නැල්ලු අලියා ගැඟ මෙච්චර ලොකුයි කියලා. අන්න ඒ වගේ තමයි අපිත් මේ ලැබපු සම්පත්තියේ වටිනාකම අපි දන්නේ මොනවද අපි ලබලා තියෙන සම්පත්? අපි ලබලා තියෙන පළවෙනි සම්පත්ත සම්පත්තියද මනුස්ස සම්පත්තිය නේද? මිනිස්සෙක් වෙලා ඉපදිලා තියෙනවා. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ වැඩක් කියන මිනිස්සෙක් වෙන එක. ඒක මොහොතේ ඉන්නවලු එක ඇහක් තියෙන කැස් බෑවේ. මේ උපමාව. ඒ කැස් බෑවා අවුරුදු 100කට වතාවක් තමයි අහස බලන්නේ. එතකොට විය සිදුරෙන් කියලා කියන්නේ දැන් ඔය නකුලක විය ගහේ සිදුර. ඉතින් මේක මුහුදේ පාවි පාවි ගිහිල්ලා හරියටම මේ විය සිදුරෙන් අවුරුදු 100කට වතාවක් උඩට එන මේ සතාකාර එක හැයි තියෙන්නේ. ඌට හඳ පේන්න ඕන. ඒක වෙන්න පුළුවන් වැඩක්ද කියලා හිතන්නකෝ. එක තැනක තියෙන ලීයක් නම් කමන්නේ මොහොතේ හෙට මෙහෙට පැද්දි පැද්දි තියෙන ලී වියසිතුර අවුරුදු 100කට වතාවක් වෙන මේ සතාට එක හැයි තියෙන්නේ. උට අර වියසිතුරෙන් හඳ බලනවා වගේ වැඩක් කියනවා පින්නතුනි. හඳ බලනවා වගේ වැඩක් කියනවා. මනුස්ස ජීවිතයක් ලබන එක. ඒ නිසා මේක පුංචි වාසනාවක් නෙවෙයි. ඒක පළවෙනි සම්පත්තිය. ඊළඟට බුද්ධ ශාසනයක් අපට ලැබුණා නේද? ඒක කොච්චර සම්පත්තියක්ද කියලා හිතලා බලන්න. බුද්ධ ශාසනයක් ලැබුණා කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. පින්නතුනේ බුදුසසුනක් මේ ධර්මයේ ලැබුණ නැත්නම් අපි නිකන් හරියට අර ගඟේ පාවෙන ලබු කටු වගේ තියෙයි. එහෙට මෙහෙට පැද්දි පැද්දි තියෙයි. කර්මයක් දන්නේ, කර්මඵලයක් දන්නේ. නමුත් අද අපි සියල්ල දන්නේ මේ තථාගතයන් වහන්සේගේ පහළ නිසා. ඊළඟට කල්යාණ මිත්‍ර සම්පත්තිය අපට ලැබුණා. පින්නතුනේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ තියෙන වටිනාකම කියන්නේම කරන්න බෑනේ නේද? කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් වටිනා දෙයක් නැහැ. ඒකනේ අපේ පින්වත් හැම කෙනෙක්ම හැමදාම බුද්ධ වන්දනාව කරලා හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරන්නේ නේද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා කියලා. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතුව අපට මේක යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් බලන්න සම්පත්තිය ලැබපු සම්පත්තිය සන සම්පත්තිය ලැබලා තියෙනවා. අංග විකල භාවයක් නැති හොඳ ජීවිත ලැබලා තියෙනවා. ඒ විතරද? ඊළඟට අපි ලැබලා තියෙනවා සද්ධා සම්පත්තිය. සීල සම්පatti සිල්වතුන් වෙන්න අපට පුළුවන්. ත්‍යාග සම්පatti අප ලැබලා තියෙන අත සෝදාගෙන ඉන්නේ හැම වෙලාවම. අත සෝදාගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? දෙන්න හිත හොදගෙන ඉන්නේ කෙලෙස් නෑ, ලෝභය නෑ. කොයි වෙලේ දැන් අතේ මොන හරි තිබ්බොත් දෙන්න බෑනේ. අත හොදගෙන ඉන්නවා කියන්නේ යන්නේ ඒකයි හිත හොදගෙන ඉන්නේ. ඊළඟට පින්නතුනේ ත්‍යාග ඊළඟට සුත සම්පත්තිය අප ලැබලා තියෙනවා. අපිට ධර්මඥානයක් තියෙනවා. ප්‍රඥා සම්පත්තිය අපි ලැබලා තියෙනවා. යම් යම් මට්ටමට. ඉතින් බලන්න අපි ලැබපු සම්පatti කොච්චරද කියලා හිතන්න. මේ දහම් පදයක්වත් අහන්න නැති මිනිස්සු කොච්චරද ලෝකේ ඉන්නවද? එහෙනම් පින්නතුනි අපි ලැබපු මේ සම්පත්තිය මෙනෙහි කරනකොට තව තව ඉස්සරහට අපට යන්න පුළුවන්. නේද? එහෙනම් අපේ සම්පත්‍ය අපි නිතර නිතර හිතන්න ඕනේ. ඒකයි සාදු භික්කවේ මහණනි හරිම වටිනවා සාදු සාදු කියන්නේ හොඳයි හොඳයි කියන එකනේ. හොඳයි හොඳයි නිතර නිතර තමන් ලැබපු සම්පත්‍ය මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි පින්නතුනේ කුසල් දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ පින්නතුල්ලා තමන් ලැබූ සම්පත්‍ය මෙනෙහි කරන්න ඕන. අවසාන කාරණය පරසම්පත්‍ය මෙනෙහි කරන්න ඕනේ. දැන් බලන්න මේ සද්ධා සීල සුත්‍රාග ත්‍යාග පඤ්ඤා කියන මේ කාරණා දිනු කරපු උත්තමයෝ දැන් විසාකාව බලන්න මේවා දිනු කළා අද තවත් සා දිව්‍ය ලෝකේ සැප විඳිනවා ඒ වගේ එක්කෙනෙක්ද දෙන්නේද 100ක්ද 200ක්ද ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක් අසංකේය ගණන් මේ සම්පත් නිසා සැප විඳිනා ඉන්නවා අසංකේය ගණන් පින්නතුනේ මේ භයානක සංසාර සාගරෙන් අත මිදුනේ මේ සම්පatti තිබිච්ච නිසා. ඒ නිසා මේවා අපි සිහි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ காரணා හතර සිහි කරනකොට පින්නතුනි පුදුම විදියට අර සම්මප්‍රදාන වැඩෙනවා. ඒ කියන්නේ නූපන්න කුසල් නූපදවාලන වීරිය, උපන්න කුසල් ප්‍රහාණය කරන වීරිය, ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම වීරිය උපන් කුසල් තහවුරු කර ගැනීම වීරිය කියන මෙන්න මේ සම්මප්‍රදාන වැටෙනවා ඒ නිසා මේ පින්නතුල්ලා අද ඉඳලා පුරුදු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර බලන්න කියපු මෙන්න මේ காரணා හතර මොනවද ඒ காரணා හතර නැවත මතක තියාගමු සාදු භික්කවේ කාලේන කාලං විපත්තින් පච්ච විකිතා හෝති. සාදු භික්කවේ කාලේන කාලං පර විපත්තින් පච්ච විකිතා හෝති. සාදු භික්කවේ කාලේන කාලං අත්ථ සම්පත්තින් පච්ච විකිතා හෝති. සාදු භික්කවේ කාලේන කාලං පර සම්පත්තින් පච්ච විකිතා හෝති. බුදුරජාණන් වහන්සේ වදාළ තමන්ගේ විපත්ති තමන්ගේ විපත්ති කිව්වේ තමන්ට විච්ච කරදර ආදී නෙවෙයි තමන්ගේ හිතේ තියෙන කෙලෙස් වල තියෙන බහානකකම නිතර නිතර දකින්න ප්‍රත්‍යක්ෂානුවණින් ඒක ආදීනව දකින්න ඕන. අන් අයගේ සිත්වල ඇතිවෙච්ච කෙලෙස් නිසා ඒ අය වැටිච්ච වල ඒ අය වැටිච්ච ඒ දුගති ගැන සිහි කරලා ආදීනව සිහි කරන්න ඕන. තමන්ට ලැබිච්ච සම්පatti නිතර නිතර සිහි කරන්න ඕන. ඒතර තමයි කුසල් වැඩෙන්නේ. උපන් කුසල් දිනු කරගන්න ලැබෙන්නේ එතකොට. ඊළඟට පින්නතොනි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වෙනත් අය ලැබපු සම්පත් නිසා අය ලැබූ වාග්ය සිහිපත් කරන්නට ඕන. එහෙනම් මේ காரணා හතර පින්වත් හැම කෙනෙක්ම නිතර දෙවේලිය සිහිපත් කරමින් අප්‍රමාදීව ප්‍රතිපත්ති පුරාගෙන නිවන් මඟ යා ගන්නටත් මේ දේශනාවත් අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප්‍රධාන අපි හැම දිනාටම ජාතියක්, දරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අජාති අජර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිටුවා ගනිමු ආකාශට්ටා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති